හයවෙනි අනුසය ධර්මය භව රාග අනුසය. එය භව රාග අනුසය. මෙහිදී භවරාග කියන වචනය වචන දෙකකින් හැදුණා. ඒ තනි වචනයක් විදියටයි සැලකෙන්නේ භවරාග. එතකොට අද මේ දේශනේ දේශනාව යටතේ වෙනදා වගේම පියවර කීපයකින් අපි කර්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පියවර තුනකින්. මුල් පියවරේදී අපි ඒ භවරාග කියන වචනයේදී නිර්වචනය කලකා බලන දෙවනි පියවරේදී අප සලකා සලකා බලන්නේ මේ භව රාග අනුසය ස්වභාවය මනෝවිද්‍යාත්මකව අපි සලකා බලමු තුන්වෙනි පියවරේදී ඒ භව රාගයේ තියෙන නොයේ ආකාර පිළිබඳව සලකා බලනවා පියවර තුන මුල් පියවර නිර්වචනය දෙවන පියවර භවරාග අනුසේහි ස්වභාවය තුන්වැන්න භවරාග අනුසේහි ආකාර පිළිබඳවයි අපි මුලින්ම බලමු මේ වචනේ භවරාග වචනේ හැදෙන හැටි මාක් සඳහන් කළ පරිදි භවරාග භවරාග තනි වචනයක් විදිහට අපි නිදි සැලකුවද සත්‍ය සඳහන් වුණා වුණත් ඒ හැදෙන්නේ වචන දෙකක එකතු වෙයි. ඒ තමයි භව යන වචනේ සහ රාග යන වචනේ. භව සහ රාග කියන වචන දෙක එකතු වෙයි. අපි මේ මුලින්ම බලමු භව කියන වචනය හැදෙන හැ. මේ භව කියන වචනය හැදෙන්නේ සංස්කෘත පාළි බහූ ධාතුවෙන්. බහූ ධාතුවෙන් තමයි මේ වචනේ හැදෙන්නේ. නිර්වචන මිදී යන්නේ. බොහෝ ධාතුවේ තේරුම තමයි මේ ඇති වෙනවා, පත් වෙනවා, පවතිනවා කියන එක. ඒකේ අපි පාලියෙන් ගත්තොත් එම භවති. ඒ කියන්නේ to become, to be. ඒක අදහස් කරන්නේ පවත් ඇති වෙනවා, ඒ වගේම යම් කිසි තත්වයකටපත් වෙනවා එහෙම නැත්නම් ඒ දිගට ඒ தත්ත්වයටපත් වෙනවා. යම් කිසි தත්ත්වයක පවතිනවා. ඇති වෙනවා පත් වෙනවාම යම් කිසි தත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ to be, to become, to exist කියන තේරුම. ඒ බහු ධාතුවෙන් තමයි හැදෙන්නේ. මේ එක මතක තියාගන්න ලේසි ඉංග්‍රීසි be ක්‍රියාව කියන්නේ be ක්‍රියාව අපි පාවිච්චි කරන්නේ ඒ වගේ ඒක මත ඒ ඔස්සේ මතක තියාගන්න. මේ ඊළඟට බහු කියන්නේ ඒක මතට එන්නේ දැන් ඇති වෙනවා අට ගන්නවා පවතිනවා යම් කිසි ස්වરૂපයකින් පවතිනවා භව ඊළඟට ඒ වචනේ ඔබ දන්නවා බොහෝ තැන්වල ධර්මයේ වෙනත් තැන්වල සඳහන් වෙන තැන් තියෙනවා දැන් අර තෘෂ්ණාව ගැන කරන විග්‍රහයේදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුන කියවෙනවනේ. එතනදී තියෙනවා භව කියන වචනේ සඳහන් වෙනවා. භව තණ්හා. තණ්හා තෘෂ්ණාව ගැන කියන ප්‍රධාන ප්‍රධාන ප්‍රභේද තුනේදී ඒ ගැන සාකච්ඡා වෙනවා. අද අපි ඒ තෘෂ්ණා ප්‍රභේද ගැන ප්‍රශ්න අහන්න එපා. මොකට ආයෙත් උත්තර ගන්න ඕන. අපි ඉදිරි කාලෙදී එක බිම්මතියක් යෝජනා කළා මේ සත්‍තාංශයේ දේශනාවන් අවසන් වුණාට පස්සේ ඊළඟට පටිච්ච සමුප්පාදය පිළිබඳ මේ දේශනාවක් දේශනා මාලාවක් ආරම්භ කරනවා. ඒ අවස්ථාවේදී අපි දුෂ්ණාව ගැන සාකච්ඡා කරනවා. එතකොට ඊළඟට පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙනවා භවපච්චය ජාති කියලා. එතකොට හට ගැනීමක් තියෙන නිසා තමයි ඉපදීමක් තියෙන්නේ. සරල සිංහලෙන් කියනවා. ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න එපා. මොකද භව කියන වචනේ ගැන අහන්න හැබැයි පටිච්චසමුප්පාදය ආශ්‍රයෙන් ප්‍රශ්න කරන්න එපාද. මොකද අපි කාලය බොහොම සීමිතයි. අපි පටිච්චසමුප්පාදය පිළිබඳව කරන දේශනා මාලාවලිය අපි ඒකෙන් සාකච්ඡා කරමු. එතකොට ඒ තෘෂ්ණා විග්‍රහයේදී භව කියන වචනේ සඳහන් වෙනවා. මේ පැවැත්මට තියෙන ආශාව. ඊළඟට පටිච්චසමුප්පාද දේශනාවේදී ඒ භවපච්චයා ජාති කියලා තැන. ඊටත් කලින් තවත් තැනක තියෙනවා. අපි කියාගෙන ආවන් පස්සේ මොකද්ද අපි කියනවානේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් නාම රූප පත්‍ය සලආයතන සලආයතන අස්සෝ පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව එතන තේ උපාදාන පත්‍ය භව කියන තැන භව පත්‍ය ජාති කියන අල්ලා ගැනීම බැඳීම හින්දා පවතිනවා මේ දිගට ඒ දිගට පවතින හින්දා එක එක ස්වරූප වලින් ආපහු ඉපදලා එනවා ඒක අපි පටිච්චසමුප්පාද දේශනාවේදී අපි සාකච්ඡා කරා එහෙනම් එතකොට ඔන්න භූ භව කියන වචන තේරුම කෙටි එකක් සාකච්ඡා ඊළඟට මේ භවරාග අනුසේ ටර්ම් එකක් විදිහට භවරාග අනිවචනයේ එකතු වෙලා හැදිලා තියෙනවා කියන වචන දෙකකින්නේ ඒ දෙවන වචනය තමයි රාග. මේ ඒකත් කොහොම රාග කියන වචනේ බොහොම ප්‍රසිද්ධ වචන ඉංග්‍රීසි භාෂාවේ රාග වචනේ ජීවිතයක්. ඔය අපි දන්නවනේ ශාස්ත්‍රීය සංගීතය අහනකොට මේ රාග මියුසික් ශ්‍රවණය කරනවනේ නේද? ඒක රාගවලට. එතකොට මෙතන රාග කියන වචනේ පාලි විතර නෙවෙයි මුල් භාෂාවේ ඒ සිංහලයේ මේ පාඨාලේ වචන සඳහන් වෙනවා. එතකොට මේ රාග කියන වචනේ හැදලා තියෙන රාජ කියන ධාතුවෙන්. රාජ කියන ධාතුවෙන්. ඒකේ අදහස් තමයි රාජති කියන්නේ. ඒක හැදෙන ක්‍රියාපදයක් තමයි රාජති. රාජ කියන මූලයෙන් හැදෙන්නේ ආ ඒක ක්‍රියාපදයක් ගත්තාම රාජති. අර බහු ධාතුවෙන් භවති වගේ රාජ ධාතුවෙන් බොහෝ මූලයෙන් භවති හැදෙනවා වගේ රාජ මූලයෙන් රජපි හැදෙනවා. ඒ රාජපි කියන එකේ තේරුම හරි ලස්සනයි. මොකක්ද? රාජපි කියලා කියන්නේ දැන් එතකොට ඒ රාජපි කියලා කියන්නේ මේ පාල කරනවා කියන වර්ණ ගන්නනවා. කලරින්, කලර් නැත්නම් කලරින්. මෙතන මෙතන මේ රාග කියන එකේ මූලික තේරුම තමයි මේ වර්ණ ගැනීම, වර්ණ. අපි ඉංග්‍රීසියෙන් තව කියනවා hue කියලා. ඒ hue, hue මේ කාලව නැත්තම් හිරු වර්ණ මේ අපි කියන්නේ hues of the rainbow කියලා තේරුන්නේ වර්ණ එතකොට මේ වර්ණ පාට වර්ණ ගැන්වීම පාට කිරීම ඒ තේරුම තියෙන ඒ රාජ් කියන මූලයෙන් තමයි ඒ වචනේ හැදෙන්නේ ඒක හරි ලස්සනයි දැන් අපි වචන ටිකක් සාකච්ඡා කරනකොට රාග කියන වචනේ ගත්තාම මේ ඒ ඒ පාඩ කිරීම ගැන කියනවා. ඊළඟට තව තවත් වචනයක් ගැන ඉංග්‍රීසියෙන් දැන් color කියනවා, hue කියනවා, වර්ණ ගැන්වීම, වර්ණ පාඩ, ක්‍රියාපදයකට වර්ණ ගැන්වීම පාඩ කිරීම මේ ඒ වගේම තමයි ඔය ඒකේ පොදුවේ ගත්තාම තේරුමක් ගත්තාම තව ලස්සන විදිහට කියනවා. ඒ කියන්නේ මේ අපි ඒක අනිත් එක තමයි මේ රූෂ් කියනම තේරුම R O U G E rouge R O U G E rouge ක්‍රියාපදේ නැත්නම් ඒ ing කොන්න රූෂින් ඒ කියන්නේ රූෂ් the body නැත්නම් රූෂින් the body ඒ කියන්නේ මේ එකක් තියෙනවා මේ රාගංග කියලා අනිත් පැත්තේ හැදේ රාග අංග අංග කියලා කියන්නේ limbs නේ අපේ ශරීරයේ අංගපසඟනේ එතකොට රාග අංග කියලා කියන්නේ ශරීරයේ අංගපසඟ මේ මොකද කරන්නේ? රූෂ් කරනවා R O U G rouge නැත්නම් රූෂින් කරනවා. ඒ කියන්නේ මොනවද? හැදගන්න. ශරීරය හැදගන්නවා. රූෂින් the body. You roosh the body. You roosh your body. මේ ශරීරය හැදගන්නවා. ඒකෙන් බලන්න ඒක තමයි එන මූලය. ඉතින් හැදගන්නකොට ඔබ දන්නවනේ කොච්චර වර්ණ පාවිච්චි කරනවද නේද? ඇහි බැමි වලට වෙනම, ඇස් පිහාට වලට වෙනම, මූණට වෙනම, නියපොතු වලට වෙනම මේ දෙකොල්ලටම මේ පොඩි උපහාර උපහාරයක් නෙවෙයි ඉතින් අපි මේ ඔබ දන්නවා මේ ධර්ම දේශනාවක් කියලා ඒවත් මම හැම වෙලෙම පුළුවන් තරම් ගැඹුරු ධර්ම දේශනා භාෂාව පාවිච්චි නොකර මේ කන්වෙන්ෂනල් ලේමන් ලැන්ග්වේජ් සාමාන්‍ය මිනිස්සු කතා කරන භාෂාවෙන් තමයි විස්තර කරන්නේ එතකොට අපි හිතන්නේ ශරීරය මේකක් දානවා පාට ගන්නවනවා හැඩ ගන්නවා ඔය දේවල් කරනවනේ අපි බලන්න එතකොට ඒ කරන්නේ ඇයි ඒ හැඩ ගැනීම තමයි රාග මේ රාග රාගයේ ස්වභාවය මේ ශරීරයේ හැඩ හැඩය ගැන බැලීම ඒ නොයේ අංගපසල ඇඳුම් අඳලා ලස්සන කිරීම ඒ ඇඳුම් වල පාට බලන්න ඕන මේ පාට ඇඳුම් තමයි ලස්සන ඒ පාට ඇඳ නැත්නම් ශරීරයේ මේ තැන හවස් තැන ලස්සන නැහැ එහෙමනේ මේ කල්සොම් කරන්නේ ඒක තමයි එතකොට ඒකේ තේරුම. රජති කියලා කියන්නේ රූෂ් කරන එක. පාට කරන එක, කලර් කරන එක. එහෙම නැත්නම් රූෂ් කරන එක. හැඩ ගැන්වීම කරන. තමයි එකින් කරන්නේ. දැන් එතකොට හොඳ මේ ලස්සන චිත්‍රූපයක් ලැබෙන්නේ නැතිනේ. ඔබ ශරීරය හැදගන්න නැහැ කියන්නේ නේද? කොරියානු දෙපහම විවාහ මංගල්‍යයකට, පාටියකට, පිය සම්භාෂණයකට, සෝෂල් ඉවෙන්ට් එකකට ඒ වගේ දෙයකට යන්න කිව්ති කොච්චර මේ මහන්සි වෙන්න ඕනද නේද? කොණ්ඩේ කොණ්ඩේ හොදලා සකස් කරගන්න ඕනේ, හයිලයිට් කරගන්න ඕනේ, දේවල් කරගන්න ඕනේ. වේයා නැත්නම් පිළිච්ච කෙස්චන වඩයි කරලා වහගන්න ඕනේ. මේ කියන වැඩ තියෙනවද? ම්ම් එතකොට ඩයි කිරීමත් ඒක තමයි ආйти. color dye rouge මේ වර්ණ ගැනීම පාට ගැනීම හැඩ ගැනීම ඔය තේරුම තමයි රාග කියන වචනේ තියෙන්නේ. දැන් ඒ ස්වરૂපෙනුත් එහෙමනේ. දැන් පස්සේ දැන් මම උදාහරණයක් කියන්නේ ඔබේ මේ ඔය මේ සෝෂල් ලයිෆ් එකේ සමාජ ජීවිතයේදී ඔබ කරන දේවල් නේ කවුරුත් කරන දේවල් නේ. මේ ඇතම බොහෝ විට වෙන දේවල් කරන වෙලාවල් තියෙන අපි ඇහැට පේන දේවල් අපේ perception එකට අපේ සංඥාවට අහගෙන දේවල් කියන නේද මේ ඔන්න දැන් පිරිසක් ඉදිරියට යනකොට ගැහණු හෝ වේවා පිරිමින් හෝ වේවා ලස්සන පැන බැඳගෙන එන්නේ අවසරයක් ඉතින් ඇඟ ඇඟ පොඩ්ඩක් හදාගෙන ඇඟ හදාගෙන ඉස්පස් ඇඳුම පොඩි වෙලාද කියලා Tamange ඇඳ ඇඟ ඇඳ දිහා ඇඳුම දිහා හොඳට බලනවා මේ මොකද දැන් පිරිසක් ඉදිරියට යනකොට නැවත නැවතත් බලනවා ඒ මොකද හැඩේ පොඩ්ඩක් වෙනස් වෙලාද ඒ වගේ එහෙම කියලා බලනවා අද පසුඳ තව මේ මොනවද නිරාය වෙලා තියෙන ඉන්ද්‍රිය මේ මොකද කරන්නේ? ඒවා ඇඳුම් වලින් වෙන తాවකාලික පිළියම් වලින් වහගෙන ඒ යනවා මේ සෝෂල් ඉවෙන්ට් එක. ඒ කියන්නේ මොකක් හරි පිළ සමාජ සම්භාෂණයකට වගේ දෙයකට සහභාගී වෙනකොට ඊළඟට ඒක දෙවෙනි කාරණේ තමයි මේ කවුරු හරි තමන් තමන් දිහා කවුරු හරි බලනවා කියලා හිතනවා. එහෙම නැත්නම් තමන් කැමති කෙනෙක් හිතේ ඉන්නවා නම් ඒ පුද්ගලයා කලපහල ඉන්නවා නම් ලැබේවා මේ ඉක්මනට බලනවා සමානට කාන්තාවක් නම් කන්නාඩියක් හදලා අරගෙන ඉක්මනට බලනවා මේ අර මේකත් කෙරෙන්නේ ගිහිල්ලාද එහෙම නැත්නම් පොසාරම් මේ මේ ගිහිල්ලාද ඉක්මනට බලනවා මේ පිරිමේ පිරිමේ පිරිමේ කෝල් සපත්තු දෙක බලනවා මොකද සපත්තු දෙකේ නූල ගැලවිලා එහෙම නැත්නම් මේ ඒ විදිහට තමයි ශයිනි විදිහට තියෙනවා කියලා දෙනවා එනිසාම සභාවයන් නැතුව ගැහැණු පිරීමේ තමා මාළු කිසි ભેදයක් නැතුව කවුරුත් මේ සංස්කෘතික ආගම් කුල ભેදයක් නැතුව අපි සභාවේ හියුමන් කන්ඩිෂන් එකේ ඇති මානව ස්වභාවයෙන් ඇතිනේ ඒක වරදක් නෙමෙයි කියන්නේ මේක හරි සුන්දරයි මේ ස්වභාවය අවතන ස්වභාවය ගැන අපි මේ කතා එතකොට රාග කියන්නේ අන්න ඒක දැන් ওই වචන දෙක එකතු කරලා බලන්න දැන් භව රාග කියන වචනේ ගත්තාම දැන් දැන් මොන අපි ඒ දෙවනි පියවර එන්න යන්නේ දැන් දැන් ඔය කිව්ව වචන දෙකේම තේරුම එකට එකතු කරලා සම්බන්ධලා බලන්න පවරාර කියලා කිව්වම මොනවද පව කියලා කියන්නේ ඇති වෙනවා හත් වෙනවා පත් වෙලා ඊට පස්සේ කියන ස්වરૂපයෙන් අපි පව දෙනවා පව දෙන්න උත්සාහ කරනවා ඒක තමයි භව කියලා කියන්නේ ඊළඟට ඒක නිකම් නැහැනේ අපි පවත්වන කොට අපටම අපේ ශරීරය අපටම අපේ හිත අපේ අංගපසංග අපේ ජීවිතය අපට ආකර්ෂණීය වෙන්න ඕන අනිත් අයට ආකර්ෂණීය වෙන්න ඕන. තමන්ගේ පැවැත්ම, තමන්ගේ මමත්වය, තමන්ගේ ශරීරය, තමන්ගේ හිත, තමන්ගේ මේ බාහිර මේ ස්වરૂපය output appearance ඒ දේවල් මේ තමන්ටත් මේ හිතට සතුටක් ගෙන දෙන්න ඕනේ. ඒ වගේම අනිත් ලෝකයාටත් ලෝකයේ අනිත්‍යයට ඒ විදිහට පවතිනවා කියලා තේරෙන්න ඕනේ. එතකොට ඒක තමයි ඔය භවරාල කියන වචනේ තේරුම දැන්. මම හිතන්නේ ඔබට චිත්‍ර රූපයක් නැවෙන්නේ නැතිනේ. Taman ගැනම හොඳට කල්පනා කරලා බලන්න. භවරාග. භවරාග දැන් ඒක අනුසයක්. අනුසය කියනවා දැන් මේ පුන පුනා පුන පුනා නැවත නැවතත් අපි සාකච්ඡා කළානේ නේද? කෙටියෙන් මේ තාමත් ඔය ඒ කරපු සීරීස් එක කලින් කරපු දේශනා මාලාවට ශ්‍රවණය නොකරපු අපින්නතුන් ඉන්නවා නම් ඒ වෙනින් මම මේ සඳහන් කරන්නේ ඒ වචනේ තේරුම. අනුසය කියලා කියන්නේ නිදාගෙන ඉන්නවා වගේ. නිදාගෙන සිටින sleepy dormant latent කියන එක. ඒ නිසා ඒක අහිතේ පවතින්නේ අපට දෙයෙන් තේරුම් ගන්න බෑ අල්ලගන්න බෑ. ඒ නිසා ඒක ඒවට කියනවා මේ ඒවා මේ ප්‍රවණතා. ඒ මා ප්‍රවණතා හතක් තමයි අනුසය කියලා කියන්නේ. ඒ ප්‍රවණතා හත ඇතැම් අවස්ථාවලදී ප්‍රවණතාවන් සීමාව පැනලා ගිහිල්ලා සීමාන්තිකව අසීමිතව එක වෙලෙ ක්‍රියාත්මක වුණොත් එහෙම ඒවා මේ හැබැයි වීම බවට පවපත් වෙනවා. ඒ මානසික ප්‍රවණතා, ඒ මානසික ප්‍රවණතා මොකද වෙන්නේ? ඒවා නැතුවම බැරි. බන්ධන බවට පත් වෙනවා. ඉන්දියෙන් කියන ඔබ්සෙෂන්ස් කියලා. ඔබ්සෙෂන්ස් බවට පත් වෙනවා. ඇඩික්ෂන්ස් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඔබ්සෙෂන් කියන එකට වඩා ගැලපෙන වචන. ඔබ්සෙෂන්ස් බවට නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ හැබැයි වෙන්නේ උඩු හිතෙන් සාමාන්‍ය හැඟීම් අරහා තමයි ඒක වන්නේ. හැබැයි සාමාන්‍ය හැඟීම් වලට ඒ දේවල් අපි වාචිකව මානසිකව කායිකව පොළඹවන්නේ අර හිතේ නිදාගෙන ඉන්න නොපෙනෙන යකින් තැම්පත් වෙලා තියෙන මේ ඒ ඔය ප්‍රවණතා හතෙන්. මොනවද ඒවා? සත්ත්ව අනුසය. ඒතර අනුසය කියලා කියන්නේ අනුසය කියන සය කියලා කියන්නේ දාගෙන ඉන්නේ අනුසය කියලා කියන්නේ නිදිගතව ඉන්නවා කියන්නේ. නිදිගතව නිද්‍රාවෙන් ඉන්නවා. නිද්‍රාගතව සිටී. ඒ කියන්නේ ලේටන්ට්. මේ සාමාන්‍ය විදිහට තේන විදිහට මැනිෆෙස්ට් වෙන්නේ නැහැ, පේන්නේ නැහැ. නිද්‍රාගතව ඉන්නේ වෙන්නේ පවතින්නේ ලේටන්ට් විදිහට, ඩෝමන්ට් විදිහට පවතින. එතකොට ඒක තමයි ඔන්න ඔය භවරාග අංශය. අපි දැන් ඔන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර අපි දැන් බලමු. දෙවෙනි පියවර තමයි මේ රාග අනුසයේ ස්වභාවය ගැන. ස්වභාවය දැන් පළවෙනි පියවරෙන් දැන් ටිකක් කියවුණා. දැන් අපි මුලින්ම බලමු වචනයකින් දෙකකින් අපි මේක විග්‍රහ කරලා මොකක්ද මේ රාග අනුසයේ මේ ක්‍රියාකාරීත්වයේ ෆන්ක්ෂන් එක. ඒක බලමු අපි මේ ෆන්ක්ෂනල් ඇස්පෙක්ට්. මේ මොකද්ද මේ ක්‍රියාත්මක ස්වභාවය ගැන වචනයකින් දෙකකින් අපි බලමු මුලින්. එතකොට රාග අනුසය කියන එකේ ක්‍රියාත්මක වෙන්නේ ඉතින් අපේ ජීවිතවල බලපාන්නේ කොහොමද? ඒක තමයි කෙටියෙන් කියනවා නම් ස්වභාවයෙන්ම Taman කැමති දෙයට ඇලීම. ඒ කියන්නේ ස්වභාවයෙන්ම Taman කැමති කැමති දෙයට ඇලීම තමයි ඔය රාග අනුසේ ක්‍රියාකාර ඉංග්‍රීසියෙන් කියනවා latent fires of passion latent fires of passion passion කියලා කියන්නේ කැමැත්තනේ රාගයල තමයි අනිත් එක මෙතනදී මම සඳහන් කරන්න ඕන දැන් ඔය රාග කියන එක විරුද්ධ විදිහට ක්‍රියාත්මක වෙනවා මේ අනුසේ ධර්මයක් විතරයි මේක ලිංගිකත්වයේ තුලදී රාගයේ ක්‍රියාත්මක වෙනකොට අපි ඒකට කියන ලිංගික රාගය ඉංග්‍රීසියෙන් කරා lust කියලා lust crush වගේ වචන කියලා පරීක්ෂා කරනවා. ඊළඟට ඔක සාමාන්‍යයෙන් තමන්ගේ ශරීරයේ ජීවිතයේ පිළිබඳව තමන්ගේ ගෙදර දොර ගැන පරිසරය ගැන ගෙදර ගෙවත්ත ගැන මිනිස්සු ගැන ලෝකය ගැන සුන්දර විදිහට හිතන්නේ. එතකොට ඒකට අපි කියනවා රොමැන්ස් කියලා. ඇත්ත වශයෙන්ම මේක රාග නෙමෙයි ඉතින් අනුරාග. අනුරාග. ඒක සාමාන්‍යයෙන් ලෞකිකත්වයේදී තිබිය යුතු දෙයක් අනුරාගයක්. බොහෝ විට ඔය කියනවා මේ මේ අනිත්‍ය කරත් මේ ගැන සඳහන් කළා. අනිත්‍යයේ හරියට තේරුම් ගත්තා. ලස්සනට කුණ්ඩේ తీරලා මේ ඇඳුම් පිළිසුදු වැඳලා ලස්සනට පිළිවෙලට ඉන්නවා. ඇයි? ඒ අනිත්‍ය අනිත්‍ය ගැන හොඳට දන්න හින්දා තමයි ඉන්න කාලේ සතුටෙන් ඉන්නේ. සතුටෙන් හිටියේ නැත්නම් තමයි නාන්නේ නැතුව ගන්න පිළිසුදු කරන්නේ නැතුව ධර්ම දින්නේ නැතුව මේ විෂාදයට නැත්නම් ડિප්‍රෙෂන් එකටපත් වෙනවා. එතකොට ඔය ප්‍රාගයේ ක්‍රියාත්මක භාවයේ එක වචනයකින් දෙන්න කියනවා ඒක තමයි ස්වභාවයෙන්ම Taman කැමති දෙයට ඇලීම. මේ ඇලීම කියන එක ඒ කියන්නේ පැෂන්. මේක පැෂන් සාමාන්‍ය වචනයෙන් කියනවා නම් ඒක පැෂන් ඇලීම. එහෙම නැත්නම් ලිංගික සත්‍යයට කියත්තම් පස්සේ ලාස්ට් වගේ දේවල් වෙනවා. ඊළඟට ඔය නෝ ඊළඟට සාමාන්‍ය හැම දෙයකම සුන්දරයට බලන එක අනුරාගය වෙනවා රොමැන්ස් වෙනවා. ඒක ඒක තමයි ජීවිතේට තියෙන්න ඕන දෙයක්. ඉතින් වුණා මේක ඒකට තියෙන්න ඕනේ. මේ මොකද නැත්නම් ඒක අපට පාවිච්චි කරන්න පුළුවන් මේ එක රිසෝට් එකක් විදිහට. ඒ කියන්නේ අර ડિප්‍රෙෂන් තත්ත්වයට යන්නේ වලක්වා ගන්න, විෂාදයේ පස්සම වලක්වා ගන්න පාවිච්චි කරනවා. අන්තිම මෙතනම ලරදවම හිතා ගන්න එපා මම මේ ගියේ අර ගැළපෙන විදිහට නේද විස්තර කරන්නේ. මොකද මම ඔය අර Facebook එකේ මම පෝස්ට් එකක් දැම්මනේ විශ්ව පිළිදෙල මම හාමුදුරුවන් දෙබණ ගියේ කියලා. ඉහියට කියන්නේ නැහැ කියලා. ඉහියට අප්‍රෝච් වෙනස්නේ. මොකද සංසාර තේරුම් ගන්න නම් සංසාර ජීවත් වෙන්න බෑ. මේ මානසිකව මානසිකව කිසි ප්‍රතිපදාවක් පුරන්නේ නැතුව, ආර්මිතාවක් පුරන්නේ නැතුව දෛනික ජීවිතයේ කෙලෙස් සිතුවිලි අඩු කරගෙන නිකලෙස් සිතුවිලි අඩු මේ වැඩි කරගන්න උත්සාහයක් දරන්නේ නැතුව අර පරණ පුරු විදිහටම කේලාම් කියමින් අනිත් අයට තරහමින් අනුන්ගේ අත්පුත හොයමින්ම ඉන්නවා මිසක් මේ නිවන ගැන ප්‍රාර්ථනා කලන්කත් ඒක විශ්වල් දෙන්නේ. අර පත්‍රිවිභංග සූත්‍රයේ බුදුහාමුදුරේ දේශනා මේ සරුත් මහරහතන් වහන්සේ දේශනා කරලා බුදුසසුන කරපත් විසින් අනුමත කළා වගේ. එතකොට ඉතින් එහෙම කරන කෙනෙකුට මේ ඒක පුළුවන්කමක් වෙන්නේ නැහැ නිවන් දකින්න. ඒ සඳහා මේ භවනාගානුසය ස්වභාවයට තේරුම් ගන්න. දැන් එතකොට මතකයිනේ දෙවන කීවරේදී මේ රාග පවරාගානුසයේ ස්වභාවය. ඒ තමයි ස්වභාවයෙන්ම Taman කැමති දෙයට ඇලීමේ தත්ත්වයටපත් කරන මානසික ප්‍රවණතාව තමයි ඔය භවරාගානුසය කියලා කියන්නේ. ඒ Taman කැමති දෙයට මේ ඇලෙන්න සලස්වන්නේ. ඒක හේතුව පින්වත්නි බයක් තියෙනවා. ඔන්න ඔය බය තමයි කියන සංසාර බය. පැවැත්ම පිළිබඳව තියෙන මේ බය fear of your own existence fear of the way you are, the way you exist තමන් පවතින ක්‍රමයේ පිළිම තමන් දැන් ජීවත් වෙනවානේ පවතින කියන existence කියලා ඒ සත්‍යය පිළිබඳ බයකින් ජීවත් වෙනවා ඒ බයකින් ජීවත් වෙන එක ඒ බයම තමයි අර ප්‍රදර්ශනය කරන්නේ සමාජ සංවාදනයකට යනකොට, ගැදරින් එකට යනකොට දැන් මේක නිරුත් නිරුත්තු කරපන්නේ මේ කන්නාවිය වෙන බැලුවා ලිප්ස්ටික් එහෙම ගිහිල්ලා දිය වෙලාදී මේකත් කොහෙම දිය වෙලා ප්‍රශ්නයක් නැහැ නැත්නම් හැම වෙලෙම කපත්තු දෙක මූලාගේ කියනවාද මේ දැන් මේ ඊට කරගන්න බැලුවා සමහර ඉදිරි මිනිස් දෙක ඇරුණු දෙතුන් සැරයක් ආයෙත් මේ බලනවා ඒ මොකද ඒක තමයි තමන්ගේ ස්වરૂපය අනිත්‍ය ලක්ෂණයට කරද වෙනකොට දැන් මේ පොඩ්ඩකට ගන්නේ පොඩ්ඩ ටික වෙලාවකට කලින් බැලුවට මොකද චෙක් කරලා මේ විමසලා බැලුවට මොකද ඒ ටිකට වෙනස් වෙලාද කියලා අහු බලනවා. ඒක ඒ ඉන්ඩිකේෂන් ඒ ඉන්ඩිකේට් කරන එකෙන් පෙන්වන්නේ අර පැවැත්ම තුළදී අපේ සිතේ ඇතිවන චකිතය. පහය චකිතය ගැස්සීම. මේ අපි පොඩ්ඩක් නැත්නම් රෙස්ට්ලස් වෙනවා. එතකොට අපිට මේ ගැස්සීම, රෙස්ට්ලස් වීම, කැළඹීම, ටර්බියුලන්ස් ඒ දේවල් ඔක්කොම දෙන්නේ මොකෙන්ද? එන්න මේ භව රාග අනුසයෙන්. දැන් ඊළඟ ඔබේ සාමාන්‍ය ජීවිතයේදී කතා බහේදී දැන් මම අහුවත් මේ ඔබෙන් ප්‍රශ්නයක් අහන්නේ ගොඩක් අයත් එක්ක බලනකොට ඔබට එහෙම කියන්න ප්‍රශ්නයක් නැහැ පින්දහම්තන ඉන්නව නේද කියලා. ඔයිට අනේ වහාන්දුරනේ මම ඉතින් ගොඩක් අයත් එක්ක බලනකොට මම සතුටින් දෙමින් ඉන්නවා. ඒ කියන්නේ හරිම සතුටුයි ඉතින් එහෙම තමයි ගොඩාක් අයට ප්‍රශ්න තියෙනවනේ. ඔබට නැති එකෙන් සතුටු වෙනවා ඒකම ටික වෙලාවකින් ඔබ කියනවා. එහෙම බර නෑ හාමුදුරනේ මේ ප්‍රශ්න නැත්තේ නෑ ඉතින් ගොඩාක් මොනවද තියෙන්නේ? වචන මහා ගොඩක් කියනවා. අර මිනිස්සුකින් කියලා මම මේ මේ ඒක උපහාසකලක් කියලා නෙමෙයි කියන්නේ. අපේ ස්වභාවය. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් මේ පෙන්වන්නේ මොකක්ද දන්නවද? අපට කොච්චර දේවල් තිබුණා වුණත්, ඒ කියන්නේ ලෝකේ ඔබ වගේ මධ්‍යම පාන්තික සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය නෙමෙයි මම කියන්නේ. අපිට බොහොමත්ම අයගෙන බැලුවොත් ලෝකේ එය මේ කම්ප්ලේන් කරනවානේ පැමිණිලි කරනවා නේ නෑ ආරක නෑ මේක නෑ මේ කියලා නිතරම කියන මේක තිබුණා නම් හොඳයි. එහෙම කියලා කියනවනේ. ඇයි ඒ? ඇයි එහෙම කම්ප්ලේන් කරන්නේ? ඒක හේතුව තමයි ඔය භවරාගමනයේ ස්වභාවය. හැම විටම මොහොතක් ගත්තොත් ඒ මොහොත තුළදී Taman පවතින්නේ කොහොමද? ඒ පවතින මොහොත පිළිබඳව සතුටක් නැත්නම් හිතය සතුටයක්. ඒක කරන්නේ මෙන්න මේ භවරාගමනයේ කුෂි. ඒ තමයි අපව ඒ තත්ත්වයට ඇදලා දාන්නේ. ඒ මොකද ඒ තමන් ස්වභාවයෙන්ම මම කියවනේ ලේසන් බයස් ඔෆ් ෆැෂන් කියලා. තමන් කැමති දේ පිළිබඳව පක්ෂග්‍රාහීව තමන් කැමති දේම හොයාගෙන යන්නේකේ අර මේ නයිසાર્ගික එහෙම නැත්නම් ස්වභාවික මේ సంతానගත తত্ত্বය ලේසන් බයස් ඔෆ් ෆැෂන්. ඒ නිසා මේ ඒ නිසා මේ කැමති දේ ලැබුණාම සතුටු වෙනවා. ඕක අනිත් පැත්තට වඩා බයයි. අකමැති අකමැති දේ ලැබුණ ලැබුණාම දුක් වෙනවා. හඳනවා තරහ ගන්න. දැන් එතකොට ඇයි නොලැබුණාම අපි අනන්නේ? නොලැබුණාම අනන්න හේතු මේ බවරාග අනුසය නිසා. ඇයි? නොලැබුණාම අනන්නේ ලැබු ප්‍රාර්ථනා කරපු විදිහට ලැබුණා නේ. හැබැයි අනන්නේ ඇයි? හැබැයි අකමැති දේ බාර අරගෙන ඉවරයි. අපි කලින් කතාවක සාකච්ඡාව කලින් සාකච්ඡාවේ කරගෙන සඳහන් කළා. ඇහැට රූප පෙනුනහම කනට ශබ්ද ඇහුනහම නාසයට ගඳ සුවඳ දැනෙනහම දේවට රසය දැනුණාම අමත ස්පර්ශය දැනුණාට පස්සේ ඒවා කැමති දේවලුත් බාර ගන්නවා කැමති දේවලුත් බාර ගන්නවා මේ එතකොට අර ළමයින්ගේ දහම් පාසල කරන වෙලාව මේ මෑතකදී ඔය මේ ඔය ගැන විස්තර කරනකොට ළමයි පොඩි ළමයි මේ හරි ලස්සන දේ ගැන තමයි තේරුම් ගන්න යාළුවගේ ප්‍රතිචාර දැක්කුවා. මට මතකයි කලමෙක් කිව්වා වගේ මතකයි මේ ඒ කියන්නේ බන්තේ සාදු මේ අපි දකින දේ, අහන දේ, රසබන් දේ, කන දේ ගැන තරහ ගන්නෙ. අපි කාලා ඉවර ගන්න තරහ ගන්නෙ නේද? රසබල ඉවර ගන්න තරහ ගන්නෙ. අහලා ඉවර ගන්න තරහ ගන්නවා නේද? සුවඳ බලලා තරහ ගන්නවා නේද? ස්පර්ශ අල්ලලා ඉවර ගන්න තරහ ගන්නවා. ඕ ඕ ළමයෝ ඒක තමයි එහෙමමයි මොනවද තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ළමයින්ට තියෙන ලක්ෂණයක. ළමයි හරි බුද්ධිමත්නේ. ඒ කියන්නේ අපි මොකද කරන්නේ? හොඳ හෝ නරක හෝ තීරණය කරන්න ගන්නේ ඉස්සර අල්ලගන්න. අල්ලගන්න වෙලාවෙදී අල්ලගන්නේ මේක මට ඕනෑ කියලා. ඇලීමේ අදහසින් තමයි අල්ලන්නේ. ඇලීමේ අදහසින් අල්ලගන්න. හැබැයි ඒක අල්ලගත්තට පස්සේ තේරෙන්නේ මේක නෙමෙයි මං හෙව්වේ කියලා. එතකොට තරහ යනවා. ඕකනේ අපි පෙර අර මජ්ක්‍ධිම නිකායේ අපි පෙර සාකච්ඡා කළේ මෙතන කිවැලීම සහ ගැටීම කියලා කිව්වා. attachment and aversion ඒ නිසා ඔය අපි හැමදෙනාම సంతානගත සංසාරගත අරගලයක් කියන අපිට අපිට තියෙනවානේ මේ අපේ කවද්ද අපේ වගමන ආරම්භ කරේ ඉදා ඉඳලම අපි නිර්වාණය තුලින් අවසන් කරන කම්ම අපිට තියෙනවානේ මේ perpetual struggle කියලා එකක් අඛණ්ඩ අරගලය කියලා එකක් perpetual struggle අඛණ්ඩ අරගලය කියලා එකක් ඒ අඛණ්ඩ අරගලය ඉන්ධන සපයන්නේ ඒ ශක්තිමත් පවස්ව ගන්න හේතුකාරකයක් තමයි මේ බවරාගාංශය. ඒ මොකද අපි අපි ගිහින් දුවගෙන ගිහිල්ලා ඇලෙනවා. ඇටැච්මන්ට් වෙනවා. ඇටැච්මන්ට් ඊට පස්සේ මොකද වෙන්නේ? අලුනාට පස්සේ ඊළඟ මොහොතේ ක්ෂණික මානේ මේක නෙමෙයි මං කිව්වේ කියලා ඊට පස්සේ තරහ ගන්නවා මනාපේපත්. ඒක ඇවර්ෂන්. ඒ කියන්නේ ඇටැච්මන්ට් නැවර්ෂන්. ඇලීම සහ ගැටීම. මේ ගැටීම කල්පය වලක් කරගන්න පුළුවන් නම් තරහ යාම අපේක්ෂා බඳපත් වෙන්නේ නැහැ නේ. ඒ මොකද ඇලීමත් එක්කම බලාපොරොත්තු වෙන්න ඕන ගැටීම. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ධර්ම කියන්නේ සූත්‍ර පාඨ වලින් කියනවා ඒක අනුරුද්ධ අනුරුද්ධය සහ අපරිවිරුද්ධය. මේ පැනගෙන ගිහිල්ලා ඇලෙනවා අනුරුද්ධ. ඒ කියන්නේ ස්පීඩ් එක ටිකක් කරගෙන යන්නේ තවත් වේගය වැඩි කරගෙන වැඩි කරගෙන අනේ අර තියෙන අර තියෙන අහවල මට ඕන අරක මට ඕන කියලා වේගෙන් ගිහින් අල්ලගන්න. එතකොට මේ බවටාගංශයේ ස්වභාවය අල්ලගත්තට පස්සේ අනේ මේක නෙවෙයි මං කිව්වේ මට නම් මේක නම් එපා දැන් වෙලා එපා වෙලා දැන් තියෙන වෙලා අත්හරින්න ඕමනාවක් තියෙනවා. ඒ මොකද? එතනදී ඇති වෙන්නේ බයනේ. ඕක දැන් මම සඳහන් කළානේ දැන් ඔය අනුශේවල ස්වභාවය තමයි ප්‍රමාණි වැඩි වුණොත් එහෙම ඒවා මේ මහා මේ කියන්නේ නැතුවම බැරි බන්ධන බාරපත් වෙනවා කියලා. කියන්නේ ඔබ්සෙෂන්ස් බාරපත් වෙනවා කියලා. දැන් ඔය ඕනම අනුසයක් මේ භවරාග අනුසය විතරක් නෙමෙයි. ඕනෑම අනුසයක් මේ ඒ ඒ ඒ මට්ටම ඔබ්සෙෂන් මට්ටමද කියොත් එහෙම ඒක ගැලවෙන්න බැරි තරමට. ධම්ම මේකෙන් ගැලවෙන්න නම් ගැලවෙන්න ලේසි නෑ. ඒ මට්ටමට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ගලව ගන්න බැරි මට්ටමට යූ ටර්න් එකක් නැති මට්ටමට ගිහිල්ලා ඇලෙන එකට නේ අපි කියන්නේ මේ මොකක්ද මේනියා කියලා මේනියාකට ගියාට පස්සේ ඉතින් ඒකෙන්ම ඉලිවර ඊට පස්සේ ඒ අතරතුරේ මොකද වෙන්නේ ගැලවෙන දුමනාව තේරෙනකොට එනවා බය අනේ කොහොමද මන් දැන් ගැලවෙන්නේ ඒක මොකද ඒක ෆෝබියානේ ඒක ෆෝබියා වෙනවා මේනියාන ෆෝබියා වෙනවා ඒ අර ඔබ්සෙෂන් මට්ටමට ගියා ඒක හැටි ළමයින්ට කම්පියුටර් ගේම්ස් එහෙමයි වැඩි කියන සොරාව සුදු ස්ත්‍රී ලෝලත්වයක් ඒ වගේ. එහෙම නැත්නම් කාමර කියලා කියන ගොතපින් වගේ ඒවත් එක වගේ. අනුන්ගේ අත කුලේ වීමත් ඒ වගේ. හැමදේම ඒ වගේ තමයි. ඒ ඔබ්සෙෂන් වලටම වත්වම නැතුව බෑ. මේ සංස්කාර දික් වෙනවා. අපිට දැන් අපි විස්තර කළේ වන්නේ අනු අනු පහව රාග අනුසේහි ක්‍රියාත්මක බව ෆන්ක්ෂන් සහ මේ ඒක ස්වභාවනේ පිළිබඳව අපි විස්තර කළේ. ඊළඟ තුන්වෙනි පියවර බලමු. කාලයක් ඉක්මීගෙන යනවා. තුන්වෙනි පියවරේ දැන් අපි දැන් සාකච්ඡා කරන්නේ ඉහි කියනවා ආකාර තුනක්. මේ ඔබ මේ දන්න දෙයක් මේ කියන්නේ තුන පුනා තුන පුනා සාකච්ඡාරක දෙයක්. මේ භවරාගයේ තුන් ආකාර භවරාගයක්. භවරාගයේ ආකාර තුනක්. ආකාර කියන අතුන් ස්තර නැත්නම් ලේයර් තුනක් වෙන පියවර තුනක්. තුන් ආකාරයෙන් සිද්ධ වෙනවා. ඔබ දන්න දෙයක් මේ කියන්නේ. ඒ තමයි කාමරාග, භවරාග, රූපරාග, අරූපරාග. භවරාවේ හිත භවයේ පැවැත්මනේ. කොහොමද දැන් භව විග්‍රහයේදී භව විග්‍රහයේදී පැවැත්ම ගැන විග්‍රහ කරනකොට අපි කොහොමද සාකච්ඡා කරන්නේ? මේ සාමාන්‍යයෙන් අපි ගත්තහම කොහොමද මේ කාම ලෝක තියෙනවා, රූප ලෝක තියෙනවා, අරූප ලෝක කාම ලෝක 11යි. ඒ කියන්නේ අපාය හතරයි, මිනිස් ලෝකයයි, දෙව්ලෝ 6යි. දිව්‍ය ලෝක 6යි. රූප ලෝක වලට යනකොට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූප ලෝක. එතනින් එහාට තවත් ඉහළට යනකොට තියෙනවා අරූප ලෝක හතරක් තියෙනවා. එතකොට කාම කාම ලෝකේ ඉන්නේ දැන් අපි මිනිස්සු අපි කවුරුත් මේ බණහන උපබන කියනකම අපි ඉන්නේ කාමාවචර. අපි කියන්නේ මේ කාමාවචර කියනකොට අවචර අවචරණ කියන්නේ කාමයේ අවචර දීති කාමාවචර. කාමයේ බැහැගෙන හැදුරන හිත කාමාවචර. රූපේ අවචර දීති රූපාවචර. ඒ කියන්නේ රූපයෙහි ඇලී එහි ගැල්වී බැහැගෙන පවතින හින්ද රූපාවචර වෙනවා. අරූපය චරතිය අරූපාවචර. ඒ කියන්නේ රූපයක් නැතුව හිතේ විතරක් හිතට විතරක් බැඳිලා හිතේ විතරක් ගැල්වෙලා හිලිලා එහි ගැලිලා ඇලී ගැලී වාසය කරන එක පවතින එක අරූපාවචර වෙනවා. දැන් අපි ගලොත් අපි ගත්තොත් මේ අපිට තියෙන භව රාගය කාම ලෝකයේදී භව රාගය තුනී කරන්න හරි අමාරුයි. හතර මතක තියාගන්න අර ඒ සතියේ මම හිතන්නේ සාකච්ඡා කළාද කොහොමද ඔය ගැන. අපි මේ දස සංයෝජනාස්යෙන් සාකච්ඡා කරන්නේ සෝතාපන්න වෙනකොට තුනක් නැති වෙනවා සක්කායික විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අද තේ යන ප්‍රශ්න අහන්න එපා. අපේ මොකද ඉදිරියේ සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට සකදාගාම වෙනකොට කාමරාග කටිද දෙකේ නැති වෙන්නේ බලය තුනී වෙනවා. ඊට පස්සේ අනාගාමී වෙනකොට කාමරාගිතද සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඊළඟට තමයි මේ ප්‍රශ්නයට අදාළව දැන් මේ සාකච්ඡා කරන පොයින්ට් එක. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ගත්තාම රූප රාග, අරූප රාග දෙකම නැති වෙන්නේ රහත් බව තුළින් පමණයි. ඔන්න අනාගාමී වෙනකොට ඔන්න අවසානයේ අනාගාමී වෙනකොට නම් මොකද වෙන්නේ? අනාගාමී වෙනකොට ඒ කාම රාග සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් රූප රාග අරූප රාග දෙකටත් වඩා හරි ප්‍රබලයි ඔය කාම රාග. ඒ නිසා මේ කාම රාග නැතිතරන්ද මේ මාර්ගඵල කීයක් ඕන වෙනවද? අර ඒක නැතිතරන්ද දෙකක්ම ඕන වෙනවා. කොහොමද? දැන් සකදාගාම වෙනකොට කාම රාග තුනී වෙනවා විතරයි. ඊළඟට අනාගාම වුණාම තමයි කාම රාග සම්පූර්ණයෙන්ම නැති මාර්ගඵල දෙකක්ම අවශ්‍ය වෙනවා කාමරාග සම්පූර්ණ කරගන්න. බලන්න කොච්චර ප්‍රබලද කියලා ඒ කාමරාග. ඊළඟට රූපරාග නැති වෙන්න අහක් වෙන්න ඕනේ. නිසා ධ්‍යාන ලබාගෙන ලෞකික ධ්‍යාන ධ්‍යාන කියලා කියන්නේ මාර්ගඵල ලැබපු කෙනෙක් ධ්‍යාන ලැබුවාම ඒවට කියන ලෝකෝත්තර ධ්‍යාන. මාර්ගඵල ලබන්නේ නැතු ධ්‍යාන විතරක් ලැබුවාම අපි කියනවා ලෞකික ධ්‍යාන. ලෝකෝත්තර ධ්‍යාන හරි ලෞකික ධ්‍යාන දෙකකින් ඕන එකක් ලබලා බ්‍රහ්ම ලෝකවලදී බ්‍රහ්ම ලෝකවල ගිහින් ඉපදෙනවා. ඒ ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ඒ අය රහත් වෙලා නැහැ නේ තාම. ඒ රහත් බව ඒ නිසා ඒ රූප රාග තියෙනවා. ඒ රූප රාගය නැති වෙන්නේ මේ අරහත්වයෙන් පමණයි. එතකොට අනාගාමී මට්ටම දක්වා ගිය අනාගාමී ඵලය සාක්ෂාත් කරගත්ත ලබාගත් බ්‍රහ්මයන්ට පවා රූප රාගය තියෙනවා. රූපයට තියෙන ආශාව බැඳීම කියන. ඒ නිසා එයාට කාමරාගය විතරයි නැත්තේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් අපෝ පින්තූර දකිනවා භාවනාන යෝගී අය යෝගී යෝගාවචරය අපිට කියලා තියෙනවා ඔබ දැකලා තියෙන භාවනා කරනකොට මේ දේවතාවෙක් ඔබ භාවනාවෙන් දකිනකොට මේ දේවතාව බොහොම ලස්සනකින් ඉතින් දීරම් වටුණු පළඳගෙන ලස්සන ඇඳුමකින් සරසා ලොකු ප්‍රභාවකින් ඉන්නේ හැබැයි බ්‍රහ්මයේ කොබ දකින කොට සුදු සලුවක් හරි ආපාට සලුවක් හරි පොරවගෙන මේ බොහොම සරල රූපයක් ඔබ දකින්නේ ඇයි? ඒ විදිහට අර මේ බ්‍රහ්මයෝ මේ අර රූෂින් කරන්නේ ඒ කියන්නේ ශරීරය හැදගැන්වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ අයට. වර්ණ ගැනීමක් ඒ දේවල් නැහැ. අත්තරලා දෙවියෝ හැම නෙමෙයි. දෙවිවරු කියලා දැන් තමයි. අල්පේශාග මහේසාග දෙවිවරුන් ගැන විස්තර කරනකොට ධර්මයේ සඳහන් වෙන්නේ. මහේශාක්‍ය භාවයේ තරා ලක්ෂණයක් තමයි තියෙන ප්‍රභාව නැත්තම් ආටෝපය. තියෙන ප්‍රභාවයේ බැබලීම බාහිර මේ හැඳුම් පැළඳුම් වලින් ආභරණ වලින් ඒ දෙවියන්ට තියෙන බැබලීම. ඒ මොකද කාමරාගනේ. කාම ලෝකේන දෙවියන්ගේ ස්වરૂපය. රූප ලෝකේන බ්‍රහ්මයන්ට ඒ විදිහේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ශරීරයේ ආසයි තවම කාම රූප රූපේ තියෙන. දැන් එතකොට කාම රාග පින්දේශයෙන් කියන්නේ sensual existence. හැරත්ම පවතින. අපි පවතින්නේ ජාතියක් යන භව ගමනේ ඇවිල්ලා භව ගමනේ ඇවිල්ලා අපි ලබා ගන්න එක ජාතියක්. ඒ ජාතියක් කියන එක ලයිෆ් ෆෝම් එකක්. ඒ ඒ පැවැත්ම ඒක සෙන්සුවලිස්ට්. ඒ කියන්නේ ඒක පාමරාගී පැවැත්මක්. එතන තියෙන්නේ. බ්‍රහ්ම ලෝකය කියලා හඳුනනවා මෙතන තියෙන්නේ මොනවද? existence in බ්‍රහ්ම කෝපරිය. කෝපරිය කියන්නේ ශරීරේනේ. බ්‍රහ්ම කෝපරිය ලෑයට තියෙන්නේ. මේ දේව කෝපරියල් නෙමෙයි. එතකොට මේ සෙන්සුවල් කෝපරියල් කියලා කියනවා කාමාවචර සත්වයන්ගේ ශරීරය සෙන්සුවල් කෝපරියල් කියලා කියනවා. ඒ කියන්නේ කාමරාගී. කාමරාගයෙන් නිර්මාණය වුණු කාමරාගයේ කාමරාගයෙන් නිර්මාණය වුණු කාමරාගයේ දෙපාම නිර්මාණය වුණු භෞතික ශරීරයක් කියන තමයි සෙන්සුවල් කෝපරියල්. එතකොට කාමයේ යන කාමරාගයේ යන බැඳීමක් ආශාවක් නැති වුණත් රූපයට බොඩියකට ශරීරයට තෙන් ආස්කාර ඇතුළේ තියෙන බ්‍රහ්මය. ඒ බ්‍රහ්මයන්ට කියනවා ඒකත් ඒ ශරීරයේ මේ බ්‍රහ්ම කෝපය. මේ එතකොට දැන් කාමරාගී සත්වයන් ගත්තට පස්සේ කර ලෝක තුනක් ගැන කියවනේ කාම සුගති කාම සුගති කාම සුගති ගත්තාම හතර අපායදී. හතර අපායේ ඉන්න අයගේ එතකොට ශරීරය ඊළඟට දිව්‍ය ලෝකේ ඉන්න අය මිනිස් ලෝකේ ඉන්න අය ඒකට තියෙන හියුමන් සෙන්සුවල් කෝපය කියන්නේ. දෙවියන්ගේ දේව සංජෝග කෝපය. ඒ කියන්නේ බ්‍රහ්මයාට තියෙන්නේ කාමයක් නෑ රූපය දෙන බ්‍රහ්ම කෝපය. ඊළඟට තව තියෙනවා අරූප රාගය ඊළඟ කවුරට. ඒකට මොකද කියන්නේ? යාලක තියෙන භවය නැත්තම් පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ පැවැත්මේ ශරීරයක් නෑ ඒක. ඇයි? මිනිස් ලෝකේ ඉන්න කාලේ ධානය වඩන කාලේ රූපේ ආශාව නැති කරනවා. කාමයේ ආශාව නැති කරලා ඉස්පස් රූපේ තියෙන ආශාව බැඳීමක් නැති කරලා. මේ කාමයේ තියෙන ආශාව පැෂන් එක නැති. රූපයේ තියෙන ඇලීම ආශාව පැෂන් එක නැති කළා. ඊට පස්සේ හැබැයි මනසට තියෙන බැඳීම ඇලීම තාම තියෙනවා. ඒ සමගරම මේ ඇයි ඒ ඇයි කියලා අරූප රාගනේ. ඒ ඇයි අවදුරට පවතින අපේ ශරීරයක් නැතුව පවතින. ඒකට තමයි අපි කියන්නේ formless existence කියන්නේ. ඔය විදිහට තමයි ඉන්සාරණ බුදුහාමුදුරන්ගේ ධර්මය ලෝකේ පහළ වෙනකොට උන්වහන්සේ බුද්ධත්වයේ ලබනකොට අපි පුන පුනා නැවතත් ඔය බොහෝ තැන්වල අපි සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ උන්වහන්සේගේ ධර්මයේ නියම ධර්මයේ ආරම්භ වෙන්නේ කොතනින්ද උන්වහන්සේගේ ත්‍රිලක්ෂණ දේශනාවෙන්නේ නේද ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ සත්‍ය බ්‍රහ්මයාගේ පැවැත්ම පවා අනිත්‍යයි ඊටින් ඉහළට ගියම අරූප ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ගේ පැවැත්ම පවා අනිත්‍යයි කවදා හෝ දිනක අර ධ්‍යාන ශක්තිය ගිනිහිලා නැවතත් මේ සාමාන්‍ය සංසාරයේද මේ කාම ලෝකයේ දක්වාම වැටෙන්න ඇද වැටෙන්න ඉඩ තියෙනවා. ඇද වැටීමක් සිද්ධ වෙනවා. ඒ නිසා తాවකාලිකව ඒ නිර්වාණයක් නෙමෙයි ඉතලම සමාපත්තියෙන් ගිහිල්ලා එතන ඉපදෙන එක නිවනක් නෙමෙයි. ඒක తాවකාලික සහනයක් ඒක මේපත් ඒක මේ eternal relief නෙමෙයි ඒක temporary relief. සදාකාලික නිවීමක් මේ මිදීමක් නෙවෙයි ආවකාල මිදීමක් පවත්වන බුදුහාම දේශනා කරන්නේ මේ ඒ ඒ අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ දේශනාවෙත් මේ හැදිලා මුන්නහන් දේශනා කරා. ඒ නිසා ඒ වෙනකන් අපි මේ ගමන් කරනවා. දැන් ඔබ අප අපි කවුද දන්නේ සමහර විට ධම්ම අපන ඔබ ධම් කියන මමත් සමහර පෙර ආත්මවල දේව ලෝකේ ඉන්න, ඊට පෙර බ්‍රහ්ම ලෝකවල ඉන්න, ඊට පෙර අරූප බ්‍රහ්ම ලෝක සිටියද කවුද දන්නේ? අපි දන්නේ සමහර අපි කාලස්ති අරූප ධානය වඩලා අරූප ලෝකයේ ඉඳලා ඒ අතරතුරේදී බුදුරජාණන් වහන්සේලා කීප ළමක්ම ලෝකෙ පහළල උන්වහන්සේ සිරුමන් පාලා වඩින එකම අපි දන්නේ නැහැ. ඒ තරම් කාලයක් අරූප ලෝකෙ ඉඳලා ආවද කියලා කවුද දන්නේ? අපිට අපිට හිතාගන්න බෑනේ කොච්චර දුරද කියලා. මේ කොච්චර දිගද කියලා සංසාරේ. ඒ කියන්නේ අනමතන් ගෝයන් එක්කවේ සංසාරෝ කුප්පා කෝටි දපඤ්ඤාය කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. මේ මහණෙනි මේ සංසාරයේ අගමුල හොයන්න බැරි තරම් දිගයි. ඒක කියන හැමතරේම අහනවා කවදාද පටන් ගත්තේ මම 18 පමණයි. ඒකට පැය හතරක් පහකින පාකච්ඡාවක්. ඊට පෙර තම ඔබ සමහරව අහලා තියෙන කවද සංසාරේ පටන් ගත්තේ කියන්න පුළුවන් දහන්න එපාය ගැන. ඒක මොකද ඒක ෆිලොසොෆිකල් පැත්ත දාර්ශනික දෙයක් විතරයි. බුදුහාමුදුරුවෝ මේක ඩිස්කරේජ් කළා මේ උනන්දු සුනන්දු වෙන්න එපා හොයන්න කෙලවරක් නෑ ඊට වඩා මේ පවතින භවයේ පවතින જાතිය තුළදී තියෙන ප්‍රශ්න निराකරණය කරගෙන ඊළඟ જાතියට යනකොට එතන දේවල් ප්‍රශ්න අඩු කරගෙන ඊළඟ පීවැදී තවත් අඩු කරගෙන ওই විදිහට මේ ජීවිතයෙන් පුළුවන් නම් මොක්ෂය ලබනවානේ අවබෝධ කරගන්න නැත්නම් පුළුවන් තරම් හැකීමනේ සංසාර ගමනේදී ඉලෙවල් ඇති කරගන්න කියලා ලබා ගන්න කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට දීලා දෙන අනිවිතේ ඒකටනේ බුදුර ලෝකේ පහළ වෙන්නේ නේද නැත්නම් බුදුහාඳුරොත් මේ නවීන විද්‍යාවල නොදකපු කාලයක නවීන විද්‍යාව නොපැවති කාලයක අද නවීන විද්‍යාව පිළිගන්න බොහෝ දේවල් මේ උන්වහන්සේ සාකච්ඡා කළා. ඒ නිසා මේ දැන් තාම මිනිත්තු කිහිපයක් අවසන් කරනවා ඒ නිසා කරුණා කර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න එපා. ඒ වගේම තමයි මේ නූතන විද්‍යාවේ සහ බුදුදහමේ තියෙන සම්බන්ධය අඩු වැඩිකම ගැන අහන්නත් එපා ප්‍රශ්න. ඒ නිසා ඔන්න දැන් අපි මතකයිනේ මේ පියවර තුනක් කරද්දී භව රාග අනුශය සාකච්ඡා කරා. නිර්වචනය දුන්නා භව සහ රාග කියන වචන දෙක ඔස්සේ දෙවෙනි පියවරේදී අපි ඒ රාග අනුශයේ තියෙන ස්වභාවය සහ ක්‍රියාත්මක බව ගැන සාකච්ඡා කළා. ඒක ලේෂන් බයස් ෆැෂන් එකෙන් ස්වභාවයෙන්ම Taman කැමති දෙයකම ඇලීමේ ප්‍රවණතාව තමයි ඒක ක්‍රියාත්මකයේ ස්වභාවය. ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා සාකච්ඡා කළා. තුන්වෙනි පියවරේදී ඒ තුන් ආකාර භව රාගයක් පිළිබඳ අතිසා එනිසා ධර්ම දේශනාව අවසන් කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්මදේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ. අප උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු Thank you.